දැනෙනවා. තථාගතයන් වහන්සේ එය දේශනා කරනවා අයෝනිසෝ මනසිකාරය. නුවණින් තොරව කල්පනා කිරීම. සිහියෙන් නුවණින් තොරව අපි ලෝකයේ පිළිබඳව කල්පනා කරනකොට අපට ලෝකෙහි යථාර්ථය පේන්නේ නැහැ. નિસරු බව පේන්නේ නැහැ. දුක පේන්නේ නැහැ. දැන් එතකොට નિસරු බව පෙනුනොත් කොහොමද ලෝකයක් පවත්වන්නේ? පින්නතුනේ එතන තමයි සැබෑ ප්‍රඥාව කියලා කියන්නේ. යම්කිසි කෙනෙකුට ලබාගත්තු ජීවිතේ නඩත්තු කරන්නට සිද්ධ වෙනවා, පවත්වන්නට සිද්ධ වෙනවා. ගිහියෙක් හැටියට අරහත්ත්වයටපත් වුණොත් එතනින් එහාට ගිහි ජීවිතේ පවත්වන්නට බෑ. ඇයි පවත්වන්න බැරි? සම්පූර්ණම ලෝකය අතහැරියට පස්සේ අර ගිහි ජීවිතේ යුතුයකම් වගකීම් එක්කලා පවතින්නේ නැහැ. මොකද ගිහි භූමිකාවෙහි පවතිනවා යම්කිසි ධර්මතාවයක්. ගිහි භූමිකාවට භූමිකාවට අනුගතව පවතිනවා නම් ඒ ගිහියෙක් හැටියට කල යුතු නොකල යුතු කාර්යභාරයක් තියෙනවා. ඒ ටික පැවැත්විය යුතුයි. එතකොට ඒ ටික පවත්වන්නට බෑ අරහත්ත්වයටපත් වුනහම ඒ නිසා අරහත්ත්වයටපත් වුණු ගිහියෙක් ආයුෂ අවසන් නම් පිරිනුවන් පාන්නට සිද්ධ වෙනවා ආයුෂ තවමත් තියෙනවා නම් පැවිද්දට එළඹෙන්නට සිද්ධ වෙනවා. එතකොට තමයි ධර්ම විකෘතියක් නොවි. ඒ කියන්නේ ගිහි භූමිකාවේ ඉඳගෙන පැවිද්දෙක් වගේ හැසිරෙන එක ධර්ම විරෝධී කාරණා. එතන විකෘතිය. පැවිදි ජීවිතයේ ඉඳගෙන ගිහියෙක් වගේ හැසිරෙන එකත් ධර්ම විරෝධී කාරණයක්. ඒකත් විකෘතියක්. ඒ නිසා ලෝකය අවබෝධ කළ තණ්හාව නැති කළ ඒ රහතන් වහන්සේලා ගිහිව ඉඳගෙන පැවිද්දෙක්සේ කටයුතු කරන්නේත් නැහැ පැවිදිව ඉඳගෙන ගිහියෙක්සේ කටයුතු කරන්නේත් නැහැ ඒ නිසා එම ධර්ම විකෘතියකට යන්නේ නැහැ. අරහත්ත්වයටපත් වුණා නම් එක්ක පිරුණුවන් පෑමට යොමු වෙනවා ආශ අවසాన නම් නැතිනම් පැවිදි ජීවිතයටපත් වෙනවා. හැබැයි අනාගාමී වුණත් කාමරාග පටික දුරු කරලා ඉන් ඔබට අමුසැමි සම්බන්ධතා පවත්වන්නට යන්නේ නැහැ. නමුත් පවතින දරුවන් පෝෂණය කරමින් අඹුවන් පෝෂණය කරමින් පවතින්නට එහි ගැටලුවක් නැහැ. ඒ වගේම සකෘදාගාමි වුණු අයටත් ජීවිතේ නඩත්තු කරගෙන පවතින්නට ගැටලුවක් නැහැ. සෝවාන් වෙච්ච අය විශේෂයෙන් කාන්තාවන් සෝවාන් වෙච්ච තැන්වල ඒ සෝවාන් ඵලයට පසුව විවාහ ජීවිතවලට ලැබිලා දරු සම්පත් පවා ලබාපු අවස්ථා ඉතිහාසයේහි සඳහන් වෙනවා. එතකොට ඒ අනුව අපි තේරුම් ගන්නට ඕනේ ලෝකය පිළිබඳව අවබෝධ කරන අවබෝධ කරන ප්‍රමාණයට තණ්හාව දුරු කරනවා විනා එය යුතුයකම් වගකීම් පැවැත්වීම තණ්හාවෙන්ම කළ යුතුයි කියලා නියමයක් නැහැ. ඒ අවශ්‍ය නම් ප්‍රඥාවෙන් හසුරුවා ගන්නට පුළුවන්. අන්න එතන තමයි ගිහියෙක් විසින් හඳුනාගත යුතු ප්‍රධාන කාරණය. අපි මුලිනුත් සිහිපත් කළා බොහෝ දෙනා මෙතන පටලවා ගන්නා තැන තමයි ගිහියෙක් හැටියට බිරිඳක් පවත්වමින්, දරුවන් පෝෂණය කරමින්, ව්‍යාපාර කරමින්, ධන ධාන්‍ය ආදී හරිහම්බ කරමින් කොහොමද තණ්හාව දුරු කරන්නේ? ඒවා උපයන්නට නම් තණ්හාව තිබිය යුතුයි නේද? වෙනතුනි ඒවා අපට තණ්හාවෙන් උපයන්නටත් පුළුවන් ඒවා අපට ප්‍රඥාවෙන් නඩත්තු කරගන්නටත් පුළුවන් අපි මුලින් සඳහන් කළානේ කාම තණ්හාව මතුවෙන ක්‍රම තුනක් නොලැබූ සම්පත් ලබන්නට ලැබූ සම්පත් පවත්වා ගන්නට ඒ වගේම ඉන්ද්‍රිය පිනවන්නට දැන් මේ காரணා තුනෙහිදී ඉන්ද්‍රිය පිනවීම කියන කාරණය ප්‍රඥාවෙන් තේරුම් ගන්නට ඕන ඉන්ද්‍රිය පිනවනවද ඉන්ද්‍රිය නඩත්තු කරනවද දැන් අපි හිතමු කෙනෙකුට කෑම කන්න පුළුවන් රස තෘෂ්ණාවෙන් එතකොට රසවත් රසවත් ආහාර හොය හොයා ආහාර අනුභව කරන්නට පුළුවන්. එහෙම අනුභව කරනකොට ඒතනත්තාට එතන කාම තණ්හාවයි වැඩෙන්නේ. යම්කිසි කෙනෙකුට කය නඩත්තු කිරීමේ අවශ්‍යතාවය මත ආහාර ගන්නට පුළුවන්. එතකොට එතනත්තා ප්‍රඥාවෙනුයි ආහාර ගන්න. මේ විදිහට යම්කිසි කෙනෙක් කාරණේ නුවණින් තේරුම් ගත්තොත් ඒතනත්තාට පුළුවන්කම තියනවා ජීවිතේ පවත්වා ගන්නට පුළුවන් අවශ්‍යතා හඳුනාගෙන හැඟීම් වලට වහල් නොවි මෙන්න මේ සඳහා බුදුරජාණන් වහන්සේ පැහැදිලි ප්‍රතිපත්ති ක්‍රමයක් අපට දේශනා කරනවා අරිය වංශ ප්‍රතිපදාව හැටියට මොකක්ද අරිය වංශ ප්‍රතිපදාවයි කියලා කියන්නේ හැඟීම් වලට වහල් නොවි අවශ්‍යතා හඳුනාගෙන කටයුතු කිරීම අන්න එතකොට තමයි ගිහිව හිටියත් පැවිදිව හිටියත් ක්ලේශයන්ට වසඟ නොවි අපි කොහොමද අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ජීවිතේ නඩත්තු කරගන්නේ අවිද්‍යාව සම්පූර්ණයෙන්ම දුරු වුණොත් ඒ තනත්තා සියලු කෙලෙසුන් නැසනවා එතකොට ආයේ තවදුරටත් ගිහි ජීවිතේ රැඳෙන්නේ නැහැ නමුත් එතකන් අපට සම්පූර්ණ අවිද්‍යාව දුරු කරන තෙක් අපට සිද්ධ වෙනවා ඒ අවිද්‍යාවෙන් මුසපත් වෙන්නේ නැතිව අපි මුලින්ම සිහිපත් කළානේ ක්ලේශයන්ගේ අනුශය අවස්ථාව නැති කරන්නේ මාර්ගඵල අවබෝධය. හැබැයි තවම අනුශය අවස්ථාව තිබුණට හැම විටම අපි ඒ ක්ලේශයන්ට වසඟ විය යුතුයි කියලා නියමයක් නැහැ. අපි අපි තුල තණ්හාව තවම තියෙනවා ඒක ඇත්ත. හැබැයි හැමතිස්සෙම අපි තණ්හාවට වහල් වෙලා ක්‍රියා කළ යුතුයි කියලා නියමයක් නැහැ. අපි තුල කාමච්ඡන්දය තියෙනවා තිබුණයි කියලා හැමතිස්සෙම කාමච්ඡන්දයෙන් මොසපත් වෙලා සරාගීව කටයුතු කළ යුතුයි කියලා නියමයක් නැහැ. ගිහියා වුණත් සිල්ගත්තු දවසට භාවනා කරන දවසට Tamanගේ සිත ඒ කාමයන්ගෙන් ඉවත් කරගෙන ජීවත් වෙන්නට වෑයම් කරන්න. එතකොට අන්න ඒ වගේ අපේ ගිහි ජීවිතයක් තුළ පවතිමින් උනත් පුහුණු කරන්නට ඕන අනුක්‍රමයෙන් කොහොමද මේ සංස්කාර ධර්මයන්ගේ ආදීනවේ තේරුම් අරගෙන අවශ්‍යතා හඳුනාගෙන පවත්වන්නේ. වේරුකාණේ මහානායක හඳුරු වැඩ ඉන්න කාලේ එක පොලිස් නිලධාරී මහත්මියක් උන්වහන්සේ මුණ ගැහෙන්නට පැමිණියා. පැමිණලා එතුමන් සිහිපත් කරපු කාරණේ තමයි හාමුදුරනේ මම පොලිසියේ ඉන්නකොටත් මම සතියේ දවස් 7න් දින 5ක්ම මං අෂ්ටාංග සීලය සමාදන් වෙලා ආරක්ෂා කරනවා. හැබැයි සතියේ දින දෙකක් මං පංච සීලය සමාදන් වෙලා ආරක්ෂා කරනවා. ඇයි? පෞල් සංස්ථාව නඩත්තු කරගන්න ඕන නිසා. ඒතර තමන් සිල් රකින්නවා කියලා බිරිඳ දන්නෙත් නැහැ, දරුවෝ දන්නෙත් නැහැ, පොලිසිය අනිත් අය දන්නෙත් නැහැ, යාළු මිත්‍රයෝ දන්නෙත් නැහැ. තමන්ගේ ප්‍රතිපදාව තමන් පුහුණු කරගෙන යනවා. හැබැයි අනිත් කිසි දෙයකට ගැටලුවක් නොවන හැටියට. එතකොට ඒ සීල ප්‍රතිපදාව පවා එහෙම පවත්වන්නට ඥානවන්ත සත්පුරුෂයෝ ක්‍රියාත්මක වෙනවා. එතකොට ගිහියාට පංචශීලයේ පමණක් ආරක්ෂා කළා වුණත් මාර්ගඵල අවබෝධයේ තෙක් එය ප්‍රමාණවත් වෙනවා. ඒ පංචශීලය ආරක්ෂා කරමින්ම අමුදරුවන් පෝෂණය කරමින්ම තණ්හාව දුරු කිරීමෙන් ප්‍රතිපදාව ටිකෙන් ටික Tamanට පුහුණු කරන්නට පුළුවන් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය. ඒ නිසා පින්නතුනේ තියෙන සම්බන්ධතා බලහත්කාරයෙන් කඩා හිරවන්නට නෙවෙයි අපි වෑයම් කළ යුත්තේ ප්‍රඥාව අවදි වෙන අවදි වෙන තරමට මේ සංස්කාර ධර්මයන්ගේ nissarattwe තේරුම් ගන්න තේරුම් ගන්න තරමටයි තණ්හාව ටිකෙන් ටික අපේ සිත් වලින් දුර වෙන්නේ. අද මේ හුඟක් දෙනාට තියෙන ලොකුම පටලැවිල්ල තමයි අවිද්‍යාව දුරු කරන්නේ නැතුව තණ්හාව දුරු කරන්නට වෑයම් කරනවා. ඒ කියන්නේ අවිද්‍යාව කියලා කියන්නේ සංස්කාරයන්ගේ යථා ස්වභාවය නොඇතහෙන ගතිය, දුක හරියට දැනෙන්නේ නැති ගතිය. ඒතර දුක දැනෙන්නේ නැති නිසා තණ්හාව පවතිනවා. එතකොට ඒ තණ්හාව දුරු කරන්න නම් මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය. මේවා નિસරු ධර්මයෝය. මේවැ ඒ තරම් විඳින්නට හැඟීම් වලට වහල් වෙන්නට තරම් ආස්වාදනීය ගතියක් මේවාහි නැහැ කියන බව වැටහෙන්න වැටහෙන්න තමයි තණ්හාව අඩු දැන් අද හුඟක් දෙනා කරන්න උත්සාහ කරන්නේ ඒ අවිද්‍යාව දුරු කරන විද්‍යාව හෙවත් ප්‍රඥාව අවදි කිරීමේ උනන්දුවක් නැහැ. හැබැයි තණ්හාව දුරු කරන්නට උත්සාහ කරනවා. ඒක බලෙන් කරන්නට බෑ පින්නතුනේ. ඒක හරියටම උදාහරණයක් හැටියට කිව්වොත් පොඩි දරුවෙක් ආදරෙන් තියාගෙන ඉන්න ආසාවෙන් තියාගෙන ඉන්න රබර් බෝලයක් සෙල්ලම් බඩු ටිකක් වැඩි හිටියෙක් කියනවා පුතේ ඔවා වැඩක් නෑ ඔවා අතහැරලා දාන්න ඔවා කාට හරි දීලා දාන්න ඔවා දන් දෙන්න ඔවා පරිත්‍යාග කරන්න එකෙන් පිනකුත් සිද්ධ වෙනවා ඕවා නිකන් තියාගෙනලා තේරුමක් නැහැ කියලා කිව්වන් පස්සේ අර වැඩිහිටියා කියන නිසා අර දරුවා ඒක කාට හරි දෙන්න පුළුවන්. ඒක පැත්තකින් තියන්න පුළුවන්. නමුත් ඒ වැඩිහිටියා කියන නිසා ඒක කළා කියලා ඒ දරුවගේ මනසේ පිළිබඳව තියෙන රුචිකත්වය අඩු වෙන්නේ නැහැ. අන්න ඒ වගේ තමයි අද බොහෝ දෙනා තණ්හාව දුරු කරන්න උත්සාහ කරන්නේ. Tamanට මේ සංස්කාර ධර්මයන්ගේ nissarattwය ආදීනවය ගැන පැහැදිලි අදහසක් නැහැ. හැබැයි හාමුදුරුවෝ කියන නිසා බුදුහාමුදුරුවෝ දෙසූ නිසා පොත්වල තියෙන නිසා දුක ඇති වෙන නිසා මේකෙන් කොහොම හරි ගැලවෙන්න උත්සාහ කරනවා. එහෙම බලහත්කාරයෙන් ගැලවෙන්නට බෑ පින්නතුනේ තණ්හාව ක්‍රියාත්මක වෙන්නේ අවිද්‍යාව මතයි අවිද්‍යාව දුරු වෙන දුරු වෙන ප්‍රමාණයට තමයි තණ්හාව දුරු වෙන්නේ. දැන් අර පොඩි ළමයා වැඩි හිටියෙක් බවට පත් වෙනකොට ලෝකේ අවබෝධ වෙනකොට අර රබර් බෝල් එක ප්ලාස්ටික් සෙල්ලම් බඩුවක වටිනාකමක් නැහැ කියලා හරියට වැටහෙනකොට ආය අම්මා තාත්තා ගුරුවරු කියන්නට ඕනේ ඔක අතහරින්න කියනවා. එතකොට ඒ දරුවගේ මනසින් ඒක අනුක්‍රමයෙන් අතහැරෙනවා. ඇයි අතහැරෙන්නේ? ඒවා નિસරුයි කියන බව වැටහෙන නිසා. අන්න ඒ වගේ යමෙකුට ගිහි ජීවිතය තුළ තණ්හාව දුරු